නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ බලාපොරොත්තු වෙන්නේ සමාධියේ තුන්වෙනි පියවර ධර්ම සමාධිය තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ ජීවිතවල ගොඩාක් සමාධි ගැන අසන්නට ඇති ගොඩාක් සමාධි ගැන අවබෝධ අත්දැකීම් ලබන්නට ඇති මේ කියන සමාධිය අපගේ ජීවිතවල අපත් සමග පවතින සමාධිය. අපි පළවෙනි සමාධිය කතා කළා කාය සමාධිය ගැන. ඒ කාය සමාධිය කියන්නේ පඨවි මට්ටමේ සමාධියක්. වේදනා සමාධිය ගැන අපි සාකච්ඡා කළා. මේ වේදනා සමාධිය කියන්නේ ආපෝ මට්ටමේ සමාධිය. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධම්ම සමාධිය මේක වායෝ මට්ටමේ සමාධිය. වායෝ මට්ටමේ සමාධිය අපේ කයේ පවතින්නේ කොහොමද? ඒ සමාධියට අපගේ විඥාණයපත් වෙන්නේ කොහොමද? ඒ සමාධිය තුළ අපගේ චර්යාව කුමන ආකාරයෙන්ද කියන මේ ප්‍රධාන කරුණු කීපයක් මමනක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක ගොඩාක් ගැඹුරු දේවල් විශාල කාරණා රාශියක් අපි සාකච්ඡා කරන්න ගියොත් අපට මේ සමාධිය පිළිබඳ තියෙන ප්‍රශ්නය සංකීර්ණ ප්‍රශ්නයකට වෙන්න පුළුවන්. මේ වායෝ මට්ටමේ තියෙන සමාධිය මේ ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන භාවනා යෝගී සමාධියේ ඉන්න මේ තාපසයා කොහමද තමන් සමාධියක ඉන්න බව ප්‍රත්‍යක්ෂ වෙන්නේ කියලා බැලුවාම මේක සාමාන්‍ය චර්යානුකූල සමාධියක්. මේ සමාධිය තුල අපි දන්නවා මේකේ නිවෙන්නේ වායෝ මට්ටම විතරයි. නමුත් මේ කයේ චර්යාව බිඳුවට ගියාද කියලා බැලුවාම බිඳුවට ගිහිල්ලා නැහැ. බිඳුවකට ගිහිල්ලා මේ සම්පූර්ණ මේ බඹයක් විතර උස තියෙන මේ කය නිවිලා යන්නේ. එහෙම නැත්නම් අවලංගු වෙලා යන්නේ චිත්ත සමාධියට එන්න ඕනේ. මේ අතරවෙනි මට්ටමට එන්න ඕනේ. එහෙනම් අපගේ ජීවිතවල කය පිළිබඳ අවධානම තියෙන කය පිළිබඳව දැනුවත් වෙලා අනවශ්‍ය කටයුතු වල කය නිරත නොකර කයේ චර්යාවන් පිළිබඳ මන අවබෝධයක් ඇතුව සිටියොත් අපි මේකට කියනවා කය පිළිබඳ අවබෝධය වැඩි. එහෙනම් මේක කාය සමාධිය කියන්න බැරි වුණත් මේක කාය සමාධියේ මූල ආරම්භය. කය සමාධියට යන්න කය පිළිබඳ අවබෝධ වෙන්න එපාය. එහෙනම් ඒ අවබෝධයේ මත වඩාගෙන යනකොට කාය සමාධියට යන්න පුළුවන්. වේදනා සමාධිය කියලා කියන්නේ මේ වේදනාව අපට දැනෙන්නේ නැතුව තියෙන්න ඕනේ. නමුත් දැනෙන්නේ නැතුව තියෙන්නේ වේදනාව බව දැනගන්න වේදනාව මුලින් අපට දැනෙන්න ඕනේ. එහෙනම් මේක වේදනානු සමාධියේ මුල් පියවර. මේ ධම්ම සමාධිය ධම්මානු සමාධිය කියලා කියන්නේ මොනවද? මේ වායෝ මට්ටමේ සමාධිය මොකද්ද කියලා බැලුවාම අපගේ චෛතසිකයන් මේ බඹයක් විතර උස තියෙන විඥාණය තුළ ඇති වෙන ක්‍රමවේදය ඒ ඇති වෙන චෛතසිකයන් වලට අනුව අපගේ ශබ්දය එහෙම නැත්නම් වචනේ නිර්මාණය වෙන ක්‍රමවේදය අපගේ කය මේ වායෝ ධාතුවත් එක්ක ගනුදෙනු කරන ධාරිතාව පිළිබඳ මේ අවබෝධයන් ඇතිවීම මේ අවබෝධයන් වලට තමයි ධම්ම සමාධිය කියලා කියන්නේ හේතුව මේ ධර්මය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි මේ නාම රූප ස්පර්ශ වීම ධර්මය කියලා අලුත් දෙයක් නෑ මේ ලෝකේ. මේ නාම රූප තමයි ධර්මය. ඇලීමයි ගැටීමයි ලෝභයයි ද්වේෂයයි මෝහයයි රාගයයි කියලා මේ කියන ධර්මතාවයන් නාම රූප නැත්තම් පවතින්න පුළුවන් කමක් නැහැ. ලෝභයක් පවතින්නේ කොහමද? නාමයක් රූපයක් නැති තැන. ද්වේෂයක් අටගන්නේ කොහමද? නාම රූපයක් නැති තැන. මුලාවක් අටගන්න පුළුවන් කමක් නැහැ. නාමයක් රූපයක් නැති තැන. එනම් මේ නාම රූප ධර්මයේ තමයි මේ ලෝකයේ පවතින සැබෑ ධර්මතාවය. එනම් මේ ධර්මතාවය අපි කොහොමද ප්‍රත්‍යක්ෂ කරන්නේ කියලා බැලුවාම ආස්වාස ප්‍රාස්වාස කරගෙන සීය වඩන භාවනා යෝගියා දකිනවා මෙන්න මේ ආකාරයෙන් තමන්ට নানা ප්‍රකාර සිතිවිලි ඇති වෙනවා ඒ ඇති වෙන සිටිවිලි වලට ප්‍රතිචාරයක් ඇති වෙනවා. ඇස්සරලා බලන්න හිතෙනවා ඒ නිසා ඇස් ඇරෙනවා. ඒ නිසා යමක් බැලෙනවා. කතා කරන්න හිතෙනවා ඒ නිසා කට ඇරෙනවා අවශ්‍ය අවශ්‍ය නැති දෙකම කතා කරනවා මේ විඥානයේ මේ අවබෝධය නැති බවත් මේ විඥානීය ක්‍රියාකාරීත්වයේ නිසා තමන් විශාල ප්‍රශ්න රාශියකට මුහුණ දෙන බවත් මේ භාවනා යෝගියාට ක්‍රමක්‍රමයෙන් වැටෙන්න පටන් ගන්නවා එතකොට මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ සිත තුළින් ඇතිවෙන චෛතසික වලට මම ප්‍රතිචාර දක්වන්නම ඕනේද කියලා. මම ඇයි ප්‍රතිචාර දක්වන්නේ? ප්‍රතිචාර දක්වීම අනිවාර්ය උනේ කොහොමද කියන එක පිළිබඳව ගවේෂණය කරන්න පටන් ගන්නවා. Tamanට නැගිටින්න ඕනේ කියලා හිතෙනකොට මේ බම්බයක් විතර උස තියෙන කය එසවිලා තමන්ගේ චෛතසිකයෙන් ඇතිවෙච්ච අරමුණ හරහා මේ කය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ කය නැතිකින්න චෛතසිකයට අනඳුන්නේ කවුද? මේක ක්‍රියාත්මක කෙරෙව්වේ කවුද කියලා බලනකොට ඒම කෙනෙක් ක්‍රියාත්මක කරලා නැහැ. මේ විඥානයේ භ්‍රමණය වෙන නිසා ඇතිවෙච්ච තරංගයක් තුළ තිබිච්ච පණිවිඩයක් තමයි නැගිටින්න ඕනේ කෙනෙක්. මේ කයේ යම් කිසි තැනක වේදනාවක් ඇතිවමක් තිබුණාම මේ වේදනාන පක්ෂණාවත් අපට හේතුවක් වෙන්න පුළුවන් මේ නැගිටින්න කියන එකට. මේ කය තුල තියෙන යම් යම් අපාසුතාවයන් අසංහර භාවයනොත් හේතුවක් වෙන්න පුළුවන් මේ කය නැගිටවන්න. එහෙනම් මේ කාරණා හැම එකක්ම චෛතසිකනේ. මේ හැම එකක්ම ලෝභ දේශ මොහ රාග කියන මේ කාරණා මුල් කරගෙන ඇති වෙච්ච චෛතසික. මේක කුසල මූල වෙන්න පුළුවන් අකුසල මූල වෙන්න පුළුවන්. එහෙනම් මේ චෛතසික නිසා තමයි අපට මේ චර්යාවක් ඇති වෙන්නේ. මේ චර්යාව මුල් කරගෙන තමයි අපේ භවයේ දුක සැප තීරණය වෙන්නේ කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් අන්න පළවෙනි පියවරට ඇවිල්ලා. අපි කියනවා කතා කරන්නට පෙර සිතා බලන්න කියලා. කතා කරන්නට පෙර සිතා බලන්නේ කොහමද මේ සිතන්ට අපට අවධානමක් නැත්තම් අපට 100ක් නැත්තම් මේක සිතන්න ඕනේ කියන එක පිළිබඳව ඒ සිතිවිල්ල පිළිබඳ අපට කවදාවත් 100ක් යොමු කරගන්න පුළුවන් කමක් නැහැ. අපගේ ජීවිතවල වැරදිච්ච අනන්ත අප්‍රමාණ අවස්ථා අරගෙන ඇයි මට අරක වැරදුනේ ඇයි මට මේ දේ වැරදුනේ? ඇයි මගේ මාන ජීවිතය සම්පූර්ණයෙන්ම වැරදුනේ? මෙච්චර වයසට ගිහිල්ලා වස් මට 25 30ක් වෙලා මොකවත් මට කරගත්තේ නැහැ. භාවනා වැඩි වෙන්නේ නැහැ. මොකද්ද මම කරලා තින්නේ මොකවත් කරලා නැහැ. මානකමවත් අරියට කරලා නැහැ කියන මේ මානසිකත්වයේ ඇති වෙනකොට මේවා හැම දෙයක්ම සිතලද කළේ නෑ. හැබැයි සිතලා තමයි කරලා තියෙන්නේ. චේතනාවක් මුල් වෙන්නේ නැතුව චර්යාව කටවන්නේ නැත්තම් මේ අටගත්ත සෑම චර්යාවක්ම චේතනාවක් සම්බන්ධ වෙලා නම් කර්මයක් නිර්මාණය වුණා නම් මේකට නිදාසට කර්ම කියන්න බෑ. මේ ධම්ම සමාධිය පිළිබඳව එහෙම නැත්නම් චෛතසික තුල ඇතිවෙන්නා වූ මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය භාවනා යෝගියෙකුට ගොඩාක් වැදගත්. මේ අවබෝධය නැතුව අපට මේ ගමන යන්න බෑ. මේ භාවනාව වඩන්න එක්තෙන් වාඩි වෙලා එරමණිය ගොතාගෙන ඍජුව කය තබාගෙන මේ කය තුළ පවතින ධර්මතාවය පිළිබඳ අවබෝධය අවදානම ඇති කළාම මේ කය নানা ප්‍රකාර කරුණු කාරණා කියනවා. කෙලින් වෙන්න කියනවා, හේතු වෙන්න කියනවා, කකුල් දිගෑරෙන්න කියනවා, පැත්ත අරවන්න කියනවා. ඒ කියන හැම දෙයකම ප්‍රතිචාර දක්වනවා නම් එතන සමාධි මට්ටමක් පවතින්නේ නැහැ. ඒ තුල එයා එක තැනක වාඩි වෙලා සිටියට ඒ භාවනා යෝගියා තාම ක්‍රියාකාරී. එක තැන ඉන්න පුරුදු වෙලා නැහැ. එයාගේ සම්පූර්ණ කය සැලලෙනවා. নানা ප්‍රකාර වැඩවල නිරත වෙන කයට භාවනාවක් කරෙන්නේ නැහැ. දැන් අපි දන්නවා අපි ආස්වාස ප්‍රාස්වාස වෙන බව 100ෙන් ඉන්නවයි කියලා. ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නවා නම් කකුල අරවන්න ඕනේ කියන එක මතක් වුණේ කොහොමද? එතකොට භාවනාව කෙරෙලා නැහනේ. ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න ඕනකොට අපට මෝන කසන්න හිතෙනවා. කකුල් දිගෑරෙන්න හිතෙනවා. නැකිටින්න හිතෙනවා. ආන්සි වෙන්න හිතෙනවා. එහෙනම් මේ කාරණා ආරම්භ බලනකොට භාවනාව කෙරිලම නැහැනේ. අපි කොච්චර කුටිවල ඉඳගෙන පැය ගණන්, දවස් ගණන්, සති ගණන්, මාස ගණන් භාවනා කළයි කියලා කිව්වත් එක ඉරියව්වක පැය භාගයක් ඉන්න බැරි නම් එයාගේ කය নানা ප්‍රකාර චර්යාවලට බාධනය වෙනවා නම් ඒ කියන්නේ ආ භාවනා යෝගියෙක් භාවනා යෝගියා භාවනාව විතරයි කරන්නේ වෙන මොකවත් කරන්නේ නැහැ. ඒක එයා දන්නේ නැහැ. එනම් ශ්‍රමණයා ශ්‍රමණකම කරනවා මානකම කරනවා. එයා මානකම හැර වෙන මොකවත් කරන්නේ නැහැ. හේතුව මානකම විතරයි දන්නේ. යම්කිසි මහණෙක් ශ්‍රමණේ මානකම කරන්නේ නැත්නම් වෙන දේවල් කරනවා නම් ඇත්තටම යා මානකම කරන්නේ නැහැ නෙමෙයි මානකම යා දන්නේ නැහැ කරන්න. එහෙනම් අපිට අපගේ ජීවිතවල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපි දැනගෙන කරන්න ඕනේ. මේ දැනගත්තේ නැති එකේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. එහෙනම් භාවනාව හරියට දැනගන්න නැතුව භාවනාවේ ඇති වෙන ප්‍රශ්න දැනගන්න නැතුව භාවනාවේ තියෙන යථාර්ථය ඒක කල යුතු පිළිවෙත මේවා දන්නේ නැතුව භාවනා කරනවා කියන්නෙම එයා භාවනා කරන්නේ නැහැ කියන එක. අද සක්මන් භාවනා කරනවා ඔච්චර කාලයක් කරනවාද අවුරුදු 10 20 30 40 කරන කට්ටියකුත් ඉන්නවා. පොඩි කාලේ ඉඳලා මේක වඩනවා. හැබැයි මොකවත් ලැබිලා නැහැ. එහෙනම් පුංචි කාලේ ඉඳලා වැඩුවා නම් අවුරුදු 7 මේ ගමන සම්පූර්ණ වෙන්න ඕනේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නම් කොයි මේ ප්‍රතිඵල කියලා එකක් තියෙනවනේ. එහෙම එකක් අපි ආලා තියෙනවනේ. එහෙම එකක් ලැබිලා නැහනේ. එහෙනම් ඵලයක් නැති ක්‍රියාවක යෙදෙනවා නම් ඒ ක්‍රියාවේ ඵලේ නැත්තම් මොන ක්‍රියාවද ඒක? සුදුසු නැති ක්‍රියාවක්. එහෙම නැත්තම් නිෂ්ප්‍රයෝජන ක්‍රියාවක්. එහෙනම් නිෂ්ප්‍රෝජන භාවනාවල අපි අවුරුදු 10 15 20 40 යෙදිලා ඉන්නවා. වැඩක් ගන්නෙ නෑ, වැඩක් එන්නේ නෑ. වැඩක් කරගන්න ඒක තුල කරුණු නෑ. එහෙනම් මේ මෛත්‍රී භාවනාව ගණගෙන බලනකොට ඒක තුලත් මේ ප්‍රශ්නේ තියෙනවා. දැන් මෛත්‍රී වැඩුවා නම් දැන් තරහා යන්නේ නැති කෙනෙක් අත් උස්සන්න කියලා කිව්වොත් එහෙම කෙනෙක් උස්සන්න පුළුවන් කමක් නැහැනේ. පොඩ්ඩ යාමයා වෙන්න බෑ තරහා යනවා. කවුරු හරි මොනාරි කිව්වාම තරහා යනවා. මොකවත් කියන්න ඕනේ වෙන මොනාරි දැනගත්තාම ඒක එහෙම වෙන්නේ කොහොමද මේ මේ පය වෙන්නේ? ඉතින් බලන්නකො මේක අනවශ්‍ය ප්‍රශ්නයක් නේ. ඒ අය සම්බන්ධ කට්ටිය ඒ ප්‍රශ්න විසඳනවා නම් Tamanට තියෙන්නේ මොනවද? Tamanගේ නිර්වාණ මාර්ගයේ ಗುಣධර්ම වඩන්න දැන් ಗುಣධර්ම වැඩන එක නැවතිලා අනිත් අය එහෙම කරන්නේ. ඒගොල්ලෝ මෙහෙම ඉන්න එපාය. ඒගොල්ලෝ හරියට උදේ 6ට දක්ම අදින්න එපාය. ඒගොල්ලෝ දාන ගන්නකොට විනාඩි 5ක් ගිහිල්ලා නේ කියලා දැන් මේම කල්පනා කරනවා. එතකොට මේ ලෝකයේ තමන්ට ඕනෑ විදියට තමන්ට කැමති විදියට පවතින්න ඕනේ කියලා ඇති කරන බලාපොරොත්තු ලෝකය තමන්ට ඕනෑ විදියට හදා ගන්න ඕනේ කියන මේ වීරිය මේ පොරබැදීම එයාගේ මුළු ජීවිත කාලෙම අර වේයෝ කාලා දාන වාගේ පොත්පත් මලකඩ ඒ විශාල යකඩ කඳ කාලා දාන වාගේ මේ විස බීජය අපේ මුළු චරිතයේම ආයස කාලෙම කාලා දානවා වෙන මොකවත් කරන්නත් වෙන්නේ මේ කාරණා පිළිබඳව ඇතිවෙන අවබෝධය මේ භාවනා යෝගියාට තිබුණොත් විතරයි මේ ගමන සාර්ථක වෙන්නේ නැත්නම් මේක අසාර්ථකයි. නැත්තම් භාවනාවට නැමෝම ඉතින් මේ මාර්ගඵල වලටපත් වෙන්න එපාය. රාත් වෙන්න එපාය. එනිකක් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ භාවනා කෙරෙන්නේ නැහැ. භාවනා කරලා නැහැ. හැබැයි කෙරුවයි කියන වචනේ විතරක් කියනවා. අවුරුදු මෙච්චරක් කළා. දැන් භාවනා යෝගී කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට උන්වහන්සේට ඇස් අරින්න හිතෙනවා නම් හිතෙනකොටම දැන් භාවනා කැඩිලානේ. ඇස් ඇරියාම භාවනාවක් නැහැනේ. එහෙනම් කකුල රිදෙන බව දැනගත්තාම එයා මොනවද කරලා තින්නේ ආනාපාන සතියද වේදනානුපස්සන. වේදනානුපස්සනාවනේ. ඇයි වේදනාව මේ කයට දැනෙන්නේ සෛලවලින්. ඒ සෛලවලින් දැනෙන වේදනාව තමන්ගේ සිතට දැනෙන්නේ තරංගයකින්, චිත්ත වීතියකින්. වේදනාව පවතින බව ඇතිවෙච්ච චිත්ත වීතිය දැනගත්ත නිසා තමයි වේදනාවක් තියෙන බව දන්නේ. දැන් මෙතන භාවනාවක් වෙලාද? නෑ භාවනාව කළා නෑ. එහෙනම් අපේ භාවනාවල ප්‍රතිඵල අඩු වෙනවා ප්‍රතිඵල ඉඟ වෙනවා ප්‍රතිඵල ප්‍රමාද වෙනවා ප්‍රතිඵල ලැබුණ නෑ කියන එක පුදුමයට කාරණාවක් නෙමෙයි. ඒතුව කවුරු භාවනා කළා නෑ. වැඩ කෙරුවොත් පඩි හම්බෙනවා. වැඩක්ම පුවත් කරන්නේ නැතුව තමන් පිට්ටනියකට ගිහින් ගාකට වාඩි වෙලා එහෙම නැත්නම් ඇල වෙලා විවේක ගන්නව නම් පඩියක් හම්බෙන්නේ කොහමද? එහෙනම් තමන් භාවනාව තුළ භාවනාවේ නිරත වෙලා භාවනා කටයුත්ත කළා නම් ඒකාන්ත වශයෙන්ම අපට ඒකේ ප්‍රතිඵල හම්බෙනවා. නමුත් අපි එහෙම එකක් කරලා නැහැ. එහෙනම් අපගේ ජීවිතේල ආස්වාස වෙන බවත් ප්‍රාස්වාස වෙන බවත් දැනගෙන සීයෙන් ඉන්න කැමතිනම් අපි ඒකනම් අපේ රාජකාරිය අපි ඒක කරන්න ඕනේ. අරියට කරන්න ඕනේ. වෙන මොකවත් අදහසා සිටවිල්ලක් එන්න බෑ. දැන් ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100ෙන් ඉන්න. බඩු මුට්ටු මොනවාරි ඕනේද? එහෙම එකක් අවශ්‍ය නැහැ. මේක ආස්වාස ප්‍රාස්වාසයේ මුල් කරගෙන කරන එකක්. ඒක තියෙනවා. දැන් අපි කාට හරි කිව්වොත් මේ ගිලම්පස හදන්න කියලා කිව්වොත් උන්වහන්සේ ආන ප්‍රශ්නේ තමයි මොනවද ගිලම්පසට හදන්නේ? බෙලි මල් හදන්න. එහෙනම් දැන් තියෙන ප්‍රශ්නය ගිලම්පස හදන්න බඩමුට්ටුද ඕනේ බෙලි මල්ද ඕනේ බෙලි මල් විතරනේ ඕනේ. බෙලි මල් නැතුව බෙලි මල් ගිලම්පස හදන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් බෙලි මල් හදන්න බෙලි මල් තියෙනවා නම් වතුර ටිකක් දාලා හම්බන එකනේ තියෙන්නේ මේක පොඩි ප්‍රශ්නයක් නේ එහෙනම් ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීය පීඨවන්න ආස්වාස ප්‍රාස්වාස තියනවද කියලා බලන්න. ඒක මා ළඟ තියනවද කියලා ඒක කෙරේ සීයක් නැහැ. හැබැයි කොට්ට මෙට්ට පැදුරු අර ඔක්කොම එකතු කරනවා. එහෙනම් මේ චර්යාවලින් වඩාත්ම පැහැදිලි කරන්නේ භාවනාව කරන්න කලින් ඒකට අදාළ බඩු පායිරාදිය ඒක රාශි කරනවා කියන්නේම එයා භාවනාවට සූදානම් නැහැ කියන එක. ඔබ වහන්සේ මොකක්ද අරගෙන ඇවිල්ලා නැන්නේ භාවනා කරන්න. ඇයි මං අරගෙන ඇවිල්ලා තින්නේ ආනාපානනේ. වහන්සේ කියන්නේ අපට ආස්වාස ප්‍රාස්වාස බල ඒක අරගෙන ආවනේ. ඉතින් ඒක කරන්නේ ඒක විතරක් ඇතිනේ. අන්න එයා භාවනා කරන කෙනෙක්. එයා භාවනා යෝගියෙක්. එහෙනම් මේ ක්‍රමවේද ඒ කාලෙත් පැවතුණා. භාවනා කරන කට්ටිය নানা ප්‍රකාර බඩමුට්ටු පරිහරණය කළා. ගොඩාක් දේවල් තමන් සතුව තබා ගත්තා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විනයක් පවුණා ශුන්‍යාගාරගත වේවා. අල්පෙච්ඡතාවය තුල මේ කටයුතු කරන්න ඕනේ. එනම් මේ අල්පේක්ෂතාවය තුළ මේ කටයුතු වල නිරත වෙනකොට මේ භාවනා යෝගියට සිද්ධ වෙනවා Tamanට අවශ්‍ය කටයුත්ත පමණක් කරන්න. දැන් පැදුරක් අරගෙන දිගහැරලා වාඩි වෙලා භාවනා කරනවායි කියලා ලෝකයක් අදුවාම දැන් පැදුරක් නැත්තම් භාවනා කරන්න බෑනේ. භාවනා කෙරෙන්නේ නෑනේ. එහෙනම් ඇස් දෙක පියාගෙන ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කරන්න පැදුරක් අවශ්‍යද? ඇත්තටම යන මధుර දලක් අවශ්‍යද? දැන් කෙනෙක් කියනවා මට භාවනා කරන්න ඕනේ මේ ගහේ මදුරු දැලක් බැඳින්න ඕනේ. බැඳලා මේ ඒක යට ඉඳලා වාඩි වෙලා මම භාවනා කරනවා. ඇයි මේ මදුරුවන්ගෙන් කරදර? ඇත්තටම අපි ආන්න කැමති ප්‍රශ්නය තමයි ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න භාවනා යෝගියා මදුරුවා දැනගන්නේ කොහොමද? මදුරුවා දැනගන්නොත් ගත්තොත් භාවනාව නැවතිලා තමයි මදුරුවා දැනගන්නේ. භාවනාව තුළ අරියට 100 පිටෙවොත් මధుරෝ අතිය මොකවත් දැනගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මට මధుරෝ එන බව මම දැනගන්නවා. මధుරවන්ගේ කරදර වලට මම කලබල වෙනවා, අවදි වෙනවා, භාවනා කරගන්න බෑ කියලා කල්ැතුව කියන්නේ එයා භාවනා කරන භාවනා යෝගියෙක් නෙමෙයි කියන එක. තපෝ වනවල ඕනතරම් කට්ටිය භාවනා යෝගිව ඉන්නවා. මුළු ජීවිත කාලෙම භාවනා කරා. ඔයගොල්ලෝ කවදාවත් net එකක් දාලා නැහැ. දූවිලි ගෑවේ සිවුරු අපිට සිදු වෙයි කියලා ඒගොල්ලෝ පැදුරක් දාලා නැහැ. කොන්ද රිදේ කියලා ගාටයි පිටකොන්දටයි අතර කොට්ටයක් ඉර කරලා නැහැ. ඒව මොකවත් නැහැ. ඇයි ඒගොල්ලෝ කරන්නේ භාවනා විතරනේ. භාවනාව කරන භාවනාව වඩන භාවනා යෝගියාට මොකවත් අවශ්‍ය නැහැ භාවනා කාරණා විතරයි අවශ්‍ය. දැන් සක්මන් කරන්න සක්මන් මළුවක් ඇත්තටම අවශ්‍යද? දැන් රුපියල් 50000ක් විතර වේදම් කරලා ලස්සනට සක්මන් මළුව හදලා ඒ සක්මන් මළුවට වැලි පුරවලා ඒ අඩිපාරවල් වෙනස් වෙන්නේ නැතුව ඒ අඩිපාරවල ලස්සනට ඒ සලකුණු පාසලකුණු සඳහන් කරලා ඒ විදියට අපි ඒක කරනවා නම් මේක සක්මනක් වෙන්නේ කොහමද? මේක නඩත්තුවක් නේ. මේක යම්කිසි ලෝකෙට පේන්න කරන සම්දර්ශනයක් මේක. අපිට කියන්න පුළුවන් සක්මන් භාවනා සමුලුවක් කියලා. ඇයි දැක්කා මිනිසුන්ට වෙන වෙන ඒවා එක බලන්න කොච්චර ලස්සනට යනවද? ඒ ලස්සට පේන එක සංදර්ශනයක් නේ. බලන්න මේ අඩිපාරවල් කොච්චර සංවරද. බලන්න ඒක සංදර්ශනයක් නේ. එහෙනම් මේ පාස් අටන් එකක්වත් වෙනස් වෙලා නැහැ. අරියට පිළිවෙලට මැනලා කියලා දෙන. එතකොට එයා වෙන මොකවත් කරලා නැහැ. මේ පාද අරියට පීඨවන එක තමයි කරලා තියෙන්නේ. මෙතන භාවනාවක් කියලා නැහැ. එහෙනම් මේ භාවනා යෝගියාට සක්මන් කරන්න කියලා ඉතන ඒ තාපසයාට මළුවේවත් වැලිවලවත් පාසකම් තියෙන්නේ කොයිද කියලා මොකවත් එයාට අදාළ නැහැ. එයාට අදාළ ඔසවනවද යවනවද තබනවද කියන එක විතරයි. එහෙනම් ඔසවලා යවලා තබන තාපසවරයාට කවදාවත් පේන්නේ නැහැ. Tamange අඩි දෙක අතර තියෙන ඉඩස කොච්චරද කියලා. කලින් තියපු අඩිය උඩ තියන්න යට අදාසක් පාළ වෙන්නේ නැහැ. හේතුව එයාගේ අදහස ඔසවමි යවමි තබමි. එහෙනම් අපගේ ජීවිතවල ඕනතරම් අපට මුලා වෙච්ච අවස්ථා තියෙනවා. මේ චෛතසිකය ඇති වෙලා මේ චෛතසිකය පිළිබඳ අවබෝධය නැතුව ඒකට ප්‍රතිචාර දක්වලා. මේක තමයි ධම්ම කියලා කියන්නේ. මේ විඥාණය තුල ඇතිවෙන්නා වූ කාරණා එක්ක සම්බන්ධ වෙලා নানা ප්‍රකාර චර්යාවල නිරත වෙලා මේ භාවනාව තුළ සංවරභාවය ඇති වෙලා නැහැ. එහෙනම් අපගේ ජීවිතය ගත්තාම අද ඉඳලා අපි පුරුදු වෙන්න ඕනේ මේ චෛතසිකය තුළ ඇතිවෙන්න චෛතසික එකකටවත් සම්බන්ධ නැතුව මේ සිතුවිලි වලින් බැහැර වෙලා නිදාස් වෙලා කොහොමද මේ භාවනාව එක අරමුණට තියන්නේ කියන එක පිළිබඳව අපගේ අවධානම වැඩි කරන්න ඕනේ. සමාධිය කියලා කියන්නේ ඉවර කිරීම. එහෙම නැත්නම් සමවැදීම. ආදියට සමවැදීම, ආරම්භයට සමවැදීම තමයි සම ආදී කියලා කියන්නේ. මොකද්ද මේ ආරම්භය කියලා කියන්නේ? පටන් ගන්න එක. ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නවා කියලා කියන එකට සමවදින්න ඕනේ යා. මගේ අරමුණ මේ තිත දිහා බලාගෙන ඉන්න එක කියලා කිව්වම ඒ තිතට යා සමවදින්න ඕනේ. තිත තමන් බවටපත් වෙන්න ඕනේ. තමන්ගේ අරමුණ, තමන්ගේ කය, තමන්ගේ ජීවිතය තමන් බවටම පරිවර්තනය වෙන්න ඕනේ, පත් වෙන්න ඕනේ. එහෙම වෙනස් වෙන්න බැරි නම් අරමුණ වෙනමයි Taman වෙනමයි පවතිනවා නම් එතන තාම නිවීමක් ඇති වෙලා නැහැ. නිවීමට අවශ්‍ය කරුණු කාරණා මොකවත් සම්පූර්ණ වෙලා නැහැ. කල්පනා කරලා බලන්න අපගේ ජීවිතවල මේ වායෝ කියලා කියන මේ සමාධිය මේක වචන වලට ආනාපාන සතියට එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාසයට එහෙම නැත්නම් මේ කනට දැනෙන කම්පණය ඇතිවෙන ප්‍රතිචාරවලට සිත භ්‍රමණය වෙලා ඇති කරන චෛතසිකවලට සමාන කරන්න පුළුවන්. එහෙනම් අපේ වචන පිළිබඳව අපට අවබෝධයක් නැත්නම් අවධානමක් නැත්නම් කට ඇරියාම අවශ්‍ය දේවල් අවශ්‍ය නැති දේවල් විවේචන ගෞරව නින්දා ඒ වගේම ගෞරව ප්‍රශංසා කීර්ති නම්බුනාම මේ හැම එකක්ම කියවෙනවා නම් කතා කරන්න කියලා කට ඇරියාම පැය ගානකටත් අපේ කට අපට වහගන්න බැරි නම් කියවන කතන්දර පිළිබඳ පාලනයක් අවබෝධයක් නැත්තම් එයා තුල වායෝ සමාධියක් නැහැ අනිත් මොකවත් නැහැ. ඒතුව මේ ඉහළ සමාධි ඇති වෙන්නේ පල්ලය සමාධිත් එක්ක. වායු සමාධිය ඇති වෙන කෙනෙකුට කාය සමාධිය නියමිතම තියෙනවා. වේදනා සමාධියකුත් තියෙනවා. ඕනම වේදනාවක් අර දරාගෙන ඉන්න පුළුවන්. එනම් මේ වායු සමාධිය කියන මේ කට එහෙම නැත්නම් මේ අනිත් ඉන්ද්‍රියන් වලට දක්වන ප්‍රතිචාර පිළිබඳ අවබෝධය ඇති කරලා මේ ප්‍රතිචාරය සමාධි කරන්න නම් කාය සමාධිය වේදනා සමාධිය ඉස්සලා ලබලා ඉන්න ඕනේ. ඇයි මේ සමාධියන් දැන් එකපාරට අපට සාමාන්‍ය පෙළ ලියන්න දෙන්නේ නැහනේ. එකේ ඉඳලා විභාග 11 ලියන්න ඕනේ. ශිෂ්‍යත්වවත් ලියන්න ඕනේ. එහෙම ලියලා ඉවරනාට පස්සේ තමයි සාමාන්‍ය පෙළ විභාගයට අපට ප්‍රශ්න පත්‍රය හම්බෙන්න ලියන්න. ඒ වාගේ අපගේ ජීවිතවල මේ ඉහළ මට්ටමක සමාධියකට එන්න නම් පල්ලෙයා මට්ටම් වල සමාධි තියෙන්න ඕනේ. හැබැයි මේ ධම්ම සමාධිය කියන මට්ටම පරිපූර්ණ සමාධියක් නෙමෙයි. චිත්ත සමාධියේ තමයි විඥානයක් පරිපූර්ණ සමාධියට එමු නැත්නම් ඩෙල්ටා වලට කියන නම තින්නේ. හැබැයි ඊට කලින් තියෙන මේ සමාධිය යම් යම් ප්‍රතිශත වලින් පවතින සමාධියක්. එන මේ ප්‍රතිශත වලින් පවතින සමාධියේදී අපි කියන කාය සමාධිය ඉන්න කෙනා 125ක් සමාධියටපත් වෙලා. කෙනිටුවම රිදෙන්නේ නැද්ද රිදෙනවා. හැබැයි චිත්ත සමාධිය ඉන්න කෙනාට කෙනිටුවම රිදෙන්නේ නැහැ. ඇයි එයා ඒ අවබෝධය ලබන සීමාවෙන් එයාට ගිහිල්ලා. එහෙනම් අපේ ජීවිතවල මේ කාය සමාධියටපත් වුණාම මේ කය සෑල්ලු වෙලා සරල වෙලා බොහොම විවේකයටපත් වෙනවා. හැබැයි කෙනෙක් තුව මිරිකුවොත් ඇල්ලුවොත් එයාට දැනෙනවා. මේ දෙවනි මට්ටම මේ වේදනා සමාධිය කියලා කියන්නේ එයා වේදනාවට අවුෙන්නේ නැතුව ඉන්නවා නමුත් එයා තුළ වේදනාව පවතිනවා වේදනාවට අවුෙන්නේ නැතුව ඉන්නවා වේදනාව මෙනෙහි කරන්නේ නැතුව ඉන්නවා කියන වේදනාව එයා තුළ පවතිනවා ඒ කියන්නේ එයා තාම වැඩේ ඉවර කරලා නැහැ ඒ විතරක් නෙමෙයි මේ කර්මකාරණා নানা ප්‍රකාර දෙට අසකන දිවනාංශය සම්මසිත කියන ආයතන අයතුලට ගෝචර වෙනවා. ඒවා ආරම්භය නාම රූප ඇති වෙනවා. සංස්කාර ධර්මය අට ගන්නවා. මේක හරහා මේ බඹයක් විතර උස තියෙන මේ කය নানা ප්‍රකාර චර්යාවල නිරත වෙනවා. මේක පිළිබඳ අවබෝධය ඇති වෙලා අසු නොවි ඉන්නවයි කියලා කියන්නේ අසු නොවි සිය පවත්නවයි කියලා කියන්නේ මේ තුන්වෙනි මට්ටමේම නැත්තම් 75% සමාධියටපත් වෙලා. අසු නොවි ඉන්න මේ සිත අසු නොවි ඉන්න බව දැනගෙන ඉන්න මේ සිත නැවතුවම චිත්ත සමාධිය වැඩ ටික ඉවරයි. එහෙනම් එකපාරට මේක සාමාන්‍ය පෙළ ලියන්න බෑ වාගේ එකපාරට මේ සමාධිය විනාඩි දෙකේ තුනෙන් ලබන්න දක්ෂකය ඉන්නවා. හැබැයි සාමාන්‍ය තාපසවරේ සිත සමාධි කරන්න නම් සිත සමාධි වෙන්නේ කය කලබල නම්. සිත සමාධි වෙන්නේ කයේ වේදනා තියෙනවා නම්. සිත සමාධි වෙන්නේ මේ ආයතන අයට ප්‍රතිචාර දක්වනවා නම්. එහෙනම් මේවා ටික නිවලා ඉන්න ඕනේ. ඒකයි මේ සතර සටිපට්ඨානය ක්‍රමවේද අතරකින් දේශනා කරන්නේ. දැන් සතර සටිපට්ඨාණයෙන් කෙරෙන ප්‍රධාන කාරණාව තමයි සත්‍යේ නිවන් දැක්වීම. නිවනට තියෙන එකම මාර්ගයයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් නිවනට තියෙන එකම මාර්ගය නම් මේ මාර්ගයේ නිවන් යනවා නම් සිත සමාධි වෙන්න එපාය. සිත නාම රූප වලින් බේරෙන්න එපාය. සිත කර්ම අදන එක නවත්තන්න එපාය. මේ සිත විමුක්තියටපත් වෙන්න එපාය. එහෙනම් මේ හැම එකක්ම මේ සතර සතිපට්ඨානය තුල වෙනවනේ. එහෙනම් ඒ වෙන ක්‍රමවේදය තමයි කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව කියලා මේ බඹයක් විතර උස තියෙන මේ කය මට්ටම් අතරකින් 100 පීටවනවා. මට්ටම් අතරකින් මේක වඩන්න අවශ්‍ය කටයුතු නිර්මාණය කරනවා. ඒ විදිහට මේ කය මට්ටමින් මට්ටම වැඩිලා මට්ටමින් මට්ටමින් දියුණු වෙලා වැඩ නිමා කරනවා. එනම් මේ ධම්මානෝ සමාධිය කියන මේ කාරණාව අපගේ ජීවිතවල කොච්චර වැදගත්ද කියලා කිව්වොත් මේ ධම්මාන සමාධිය තුලින් ඇති කරන්නේ ආයතන අය පිළිබඳ තියෙන ප්‍රතිචාර නවත්වීම. මේ ප්‍රතිචාර නවත්තන්න නැතුව සිතක් සමාධි වෙන්නේ නැහැ. සිතක් සමාධි කරවන්න බෑ. එහෙනම් අපගේ ජීවිතයේදී කර්ම නවත්තලා භාවනා යෝගිව තපස් යෝගිව අපට වාසය කරන්නට නම් එනම් මේ කාර්යය ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවරට ඉදිරියට දියුණු කරගෙන යන්න ඕනේ. එහෙනම් අපේ කය තමට පුළුවන් ගොඩක් වාගේ තියෙනවා නම් දැනීමකින් තොරව තියෙනවා නම් කාය සමාධිය තියෙනවා. මේ කයේ ඉරියව් තාම එක ඉරියව්වක ඉන්න බෑ රිදෙනවා රිදෙන බව දැනනවා දැනනකොට භාවනාව කැඩිලා මේ කය নানা ප්‍රකාර විදිහට ප්‍රතිචාර වලට දක්වනවා සෙලවෙනවා ඉරියව් වෙනස් කරනවා ඒ හැම එකක් මට හිතෙනවා හිතෙනකොට මේක වෙනස් කරනවා කරන්නේත් මමමයි කරලා ඉවරයි කියලා දැනගෙන මම ඊට පස්සේ නැවත භාවනාවට යනවා ඒ කියන්නේ එයා භාවනාව වඩන්නේ වැඩුවත් ඒක දීර්ඝ කාලීනව පරිපූර්ණව කරන භාවනාවක් නෙමෙයි ඒක අතරින් පතරින් කැඩි කැඩි නැවති නැවති කරන භාවනාවක්. ඒකේ ප්‍රතිඵල අඩුයි. එනම් අපගේ ජීවිතවල ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න මේ භාවනා යෝගියා දැනගත යුතු විශේෂ කාරණාව තමයි මේ භාවනාවට ඉඳගත්තාම මේ ආයතන අයතුලින් ඇති කරන්නා වූ ප්‍රතිචාර පිළිබඳ අවබෝධයටපත් වීම. මදුරුවෝ කෑ ගන්නවා, කුරුල්ලෝ කෑ ගන්නවා, ඈත ශබ්දයක් ඇහෙනවා, ස්වාමීන් වහන්සේලා අවදි වෙනවා. මේ සෑම දෙයක්ම Tamanට දැනෙනවා නම් ඒ පිළිබඳ Tamanට යම්කිසි වැඩීමක් ඇති වෙනවා නම් ප්‍රතිචාරයක් තියෙනවා නම් දැනගත්තොත් ඇති ඒකත් ප්‍රතිචාරයක් මේ මේක මට කරන්න හිතෙනවා කියනකොටම ප්‍රතිචාරය ඇවිල්ලා ඉවරයි චිත්ත ප්‍රතිචාරය එහෙනම් මේ වගේ මට්ටම් තියෙනවා නම් තාම මේ භාවනාව සමාධියට ඇවිල්ලා නැහැ. පළවෙනි මට්ටම දෙවෙනි මට්ටමවත් පරිපූර්ණ වෙලා නැහැ කියන එක පිළිබඳ අපට අවබෝධය තිබුණොත් අපට දැන් පුළුවන්කම තියෙනවා අද ඉඳලා ඒක වඩලා ඒ මට්ටමේ තියෙන අඩුපාඩු හදලා මේ විඥාණය ඒ මට්ටමට පරිපූර්ණත්වයට ගේන්න. එහෙනම් අද ඉඳලා අපි භාවනා වඩනකොට මේ භාවනාව තුළින් දැනගත් ගන්න විශේෂ කාරණාවක් තමයි මේ ආයතන අය පිළිබඳව ඇතිවෙනා වූ ප්‍රතිචාර පිළිබඳ අවබෝධය. එහෙනම් කාරණා තුනක් වෙනවා. බඹයක් විතර උස තියෙන මේ කය පිළිබඳ අවධානම එහෙනම් මේ කයේ ඇතිවෙනා වූ වේදනා පිළිබඳ අවධානම මේ ආයතන වලට ශබ්දයක් ඇහෙනවා, ගන්ධයක් දැනෙනවා, ස්පර්ශයක් දැනෙනවා, සීතල කියන්නේ ස්පර්ශය, රස්නේ කියන්නේ ස්පර්ශය, තේට්ටුව කියන්නේ ස්පර්ශය, නිදිබර ගතිය කියන්නේ ස්පර්ශය. මේ විදිහට මේ කයට යම් යම් ස්පර්ශ දැනෙනවා නම් අන්න මේවා පිළිබඳ අවබෝධ ආයතන පිළිබඳ අවබෝධ මේක පිළිබඳ අවධානම එහෙනම් මේ මට්ටම් තුනම අපි සමාධියට ගේන්න ඕනේ. ඒකට සමවදින්න ඕනේ. සමවැදිලා ඒක තුළ අනවශ්‍ය සිටිවිලි නැති මට්ටමට චිත්තය තැම්පත් කරන්න පුළුවන් නම් භ්‍රමණ වේගය අඩු කරන්න පුළුවන් නම් අන්න එයාට පුළුවන්කම තියෙන මේ සමාධි තුනේ තියෙන වින්දනය ලබන්න අපගේ ජීවිතවල දෛනිකව මේ ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සති භාවනා පුරුදු කරනකොට අපි දැනගන්න ඕනේ මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් අට ගන්නා වූ කාරණා ඒ අට ගන්නා කාරණා වල තියෙනා වූ ධර්මතාවයන් ඒ හැම එකක් පිළිබඳවම අපට අවබෝධය නැත්නම් මේ ගමන යන්න අමාරුයි එහෙනම් අවුරුදු 10 20 30 40 කියලා භාවනා කරනවා ප්‍රතිඵලයක් නැහැ. ඒතුව ප්‍රතිඵල ගන්න භාවනා කරලා නැහැ. එහෙනම් මේ භාවනා කරනකොට අපි මේ පුටුවේ වාඩි වෙලා මම කරනවා ඒතුව මේ බිම ඉන්න බෑ මට රිදෙනවා කියලා හිතන්නෙම එයා කොහොමද දැනගන්නේ පැයකට පස්සේ රිදෙන්නේ කොතනද කියලා එයා දන්නවද ආවල් කොන්දේ ආවල් කුරුකේ ආවල් දකුණු පැත්තේ ආවල් ස්ථානේ නිදෙන්නේ කියලා කොහොමද දන්නේ? එනම් මේ పూర్ව නිගමනයේට ඇවිල්ලා නෑ. රිදෙන්න කලින් එයා තීරණය කරලා ඉවරයි රිදෙනවා කියන එක. එතකොට කොහොමද රිදෙනවා? ඒ චේතනා බික්කවේ කම්මං වදාමි. එයා සිතවිල්ල හදලා ඉවරයි. මට අනිවාර්යෙන්ම රිදෙනවා. මේ වේදනාව මා තුළින් අට ගන්න බවට යට පූර්ව විශ්වාසයක් ඇති වෙලා බලන්න කිසිම සැලවීමක් නැති ස්ථිර විශ්වාසයක් යතුල අට ආරම්භ සමහර විට ඊයේ රිදිච්ච තැන හද රිදෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එතනම රිදෙනවා කියලා ඇති කරපු චේතනාවට අනුව දැන් එතනම වේදනාව අට ගන්නවා. ඒ චේතනාව අටගත්තේ නැත්නම් එහෙම දෙයක් සිදුවේ නැත්නම් කල්පනා කළේ නැත්නම් ගොඩාක් දුරට එහෙම එකක් සිදු වෙන්නේ නැති වෙන්න පුළුවන් අද දවසේ. අපි දන්නවා හැමදාම එක විදිහටම වේදනාව පවතින්නේ නැහැ. සමහර වෙලාවට ඊයේ කොන්දේ කෙරෝල රිදුනා නම් අද ටිකක් මැදට වෙන්න රිදෙන්න පුළුවන්. අද කොන්දේ කැක්ක මොකවත් නැහැ මේ කකුල් ඉරිවැටෙන ප්‍රශ්නේ. හැබැයි කකුල් දෙකම හැමදාම එක විදිහට ඉරියැටෙනවද කියලා බැලුවොත් නෑ. එයා ඒ කකුල් Taman ගේ කයත් එක්ක සම්බන්ධ කරගෙන ඒ තබාගෙන ඉන්න ඉරියව් වලට අනුව එක අඟල් කාලක්වත් පොඩ්ඩක් එයා මෙයා වුණොත් ඒකේ තියෙන වේදනා මට්ටම වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි මේ 360ක් කියන මේ අංශක වලින් නිර්මාණය වෙලා තියෙන මේ පෘථුවිය තුල එක අංශකයක් එයා මෙයා වුණොත් පෘථුවියේ ಗುಣ වෙනස් වෙනවා වාගේ. මේ බඹයක් විතර උස තියෙන මේ කයේ චර්යාව එක අංශයකින් එයා මෙයා වෙනස් වුණොත් ඒක ඇතුළත අට ගන්නා වූ වේදනාවල තියෙන ක්‍රමවේදය ප්‍රතිශතයක් වෙනස් වෙනවා. එහෙනම් අපි කොහොමද දන්නේ ඊයේ වේදනාව අද එනවා එතනම රිදෙනවා මට මේම දෙයක් අට ගන්නවා එහෙනම් මම කල්ලාතු ඒවට බඩමුට්ටුත් එක්ක ලෑස්ති වෙන්න ඕනේ මම විවේකීව ඉන්න ඕනේ මේ ප්‍රශ්නේ මට එනවායි කියලා විශ්වාසය කියලා කියන්නේ නෑ මුලා වෙලා ඉවරයි. එයා භාවනා කරන්නේ එයා භාවනා කරන්නේ නෑ කියන එක තමයි කියන්නේ. පැයක් විතර අපේ අන්දනේ ඉන්න බෑ මට පැයක් නෙමෙයි පැය භාගයට පස්සේ මට මෙතන රිදෙනවා. පැය භාගයට පස්සේ රිදෙන්න ඕනේ. ඒක පැය භාගයට පස්සේ ආයෙත් කියන්න ඕනේ. රිදෙන්නේ නැති වෙනකොට සුවසේ වාඩි වෙලා මට පැය භාගයට පස්සේ මෙතන කිපේ රිදෙනවා. පැයකට පස්සේ මෙතන ඉරිවැටෙනවා කියලා කියනවනම් එයා දැන් භාවනා කරන්න කලින් ජ්‍යොතිෂය ඉගෙන ගන්නවා. නැකත්නේ බලන්නේ අනාගතය ගැන බලලා ආවල් දවසේ රට යනවා. ආවල් දවසේ අපට මේ මේ රෝග වැළඳෙන්න පුළුවන්. ආවල් දවසේ තමයි මට මේ දේ සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ කියලා නැකත් හදනවා. එන මේ ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිහියෙන් ඉන්න මේ භාවනා යෝගියා විශේෂයෙන්ම දැනගත යුතු මංගල කරුණක් තමයි මේ ආයතනන් වලට ප්‍රතිචාර නොදක්වා භාවනාවේ සිටීම. අපගේ ජීවිතවල අපට වැරදිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි මේ අවබෝධය නැතුව එන අපිට පෙර පිනක් පාලවනා පෙර කුසලයක් පාලුණා මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුල සැඟවිච්ච ගොඩාක් කරුණු දැනගන්න මේක තුල අට ගන්නා වූ සෑම චර්යාවක් පිළිබඳ අවබෝධය ලබන්න අපට විශාල කුසලයක් වෙනක් මේ මොහොතේ පාළ වෙලා එහෙම නැත්නම් අද කොච්චරනම් භාවනා කරනවද මේ පිළිබඳ අවබෝධ මොකවත් නැහැ. ගලේ හිටවපු ඉන්න වාගේ ඉන්නවා. හැබැයි ඉන්නවාගේ ඉන්නවා කියන එක තමයි මෙනෙහි කරන්නේ ආස්වාසය ප්‍රාස්වාසයක් මෙනෙහි කරන්නේ. එහෙනම් අපේ ජීවිතවල නැවත අපි කිසිම මොහතක මේ භාවනාව වරද්ද ගන්න මේ භාවනාව තුළ අට ගන්නා වූ ධර්මතාවයන් වරද්ද ගන්න මේවා අරියට කරනවා අද ඉඳලා මම භාවනා කරමි කියන ඒ මානසිකත්වය අදන්න ඕනේ රිදෙයි කියලා සැකයක් හිතෙනවා නම් పూర్ව නිගමනයේ පටිසෝතගාමික නෑ මට රිදෙන්නේ නෑ. ඊයේ රිදුනට අද රිදෙන්නේ ඒක වෙනස් වෙනවා. සෑම වේදනාවක්ම අනිච්චා. සෑම සංස්කාරයක්ම අනිච්චා. සෑම දුකක්ම අනිච්චා. එහෙනම් හැම දෙයක්ම මේ ලෝකයේ අනිත්‍ය නම් ඊයේ ආපු වේදනාව විතරක් නිට්ටය වෙන්නේ කොහමද? එහෙනම් ඒකත් අනිත්‍ය වෙන්න පාය. එහෙනම් අපගේ ජීවිතවල අපි කිසිම දෙයක් పూర్ව නිගමනයටපත් වෙලා මේක මේමයි වෙන්නේ කියලා අනාගතේවත් වර්තමානයේවත් තීරණය කරන්න යන්නේ ඒ හැම දෙයක්ම වෙනකන් ඉවසගෙන ඉන්නවා වෙන්න අරිනවා වෙන බව දැනගන්නවා එහෙනම් ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්න භාවනා යෝගියාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා ඇයි මේක නිවෙන්නේ නැත්තේ මේක මන් නිවන්න උත්සාහ කළාට කය නිවලා නැහැ. හැම තැනම කැක්කුමයි වේදනාව ඉරියව් වෙනස් කර කර ඉඳලා මට ඉරියව් වෙනස් කරලා ඉවරයක් නැහැ. හේතුව ඒක හදලා නැහැ. ශබ්ද ඇෙනවා, ගන්ධ දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, සීතල දැනෙනවා, රස්නේ දැනෙනවා, දාඩිය දැනෙනවා. මේ කයේ චර්යාව හදලා නැහැ. එතකොට කොහොමද චිත්තය පිළිබඳව සමාධිය පිළිබඳව තව මොන කතාවද? එහෙනම් පළමු පියවරවල් ටික ලියලා ඉන්න පාය. ඉස්සෙල්ලාම තියෙන මූලික කටයුතු ටික සම්පාදනය කරලා ඉන්න පාය. එහෙනම් මේ ධම්මානු සමාධිය කියලා කියන්නේ මේ ආයතන අයතුලින් අට ගන්නා වූ ධර්මතාවයන් පිළිබඳ ඇතිවෙනා වූ සමාධිය. ආයතන අය නාම රූප ධර්ම වර්ණගන්ධ රස ඕජා එක්ක දක්වන්නා වූ ප්‍රතිචාරය පිළිබඳ චිත්තානුපස්සනාව තමයි මේ ධම්මානුපස්සනාවෙම නැත්නම් ධම්ම සමාධිය කියලා කියන්නේ. එහෙනම් අපට දැනෙන සෑම ඉරියව්ව පිළිබඳව අද ඉඳලා අපි සිහියෙන් ඉන්න ඕනේ. මේ ප්‍රතිචාරයන් එකකටවත් ප්‍රතිචාර දක්වන්නේ ප්‍රතිචාර දක්වන්නේ නැතුව අපි සිහිය පවත්නවා. එහෙම ඉන්න පුළුවන් නම් විතරක් අපට කියන්න පුළුවන් මම ධම්මානු සමාධියට සමවැදුණයි කියලා. ධර්මය කියලා කියන්නේ ආයතන අයතුලින් ගෝචර වෙන නාම රූප ධර්මතාවය වෙන මොකවත් නැහැ. ඒ නාම රූප ධර්මතාවය තුළ ඇලීම ගැටීම තියෙනවා. ඒක නිසා කර්ම අට ගන්නවා, ජාති ජරා භව දුක්ඛ දෝමනස් ඇති වෙනවා. එහෙනම් මේක ධර්මය නම් මේකට අවු වෙන්නේ නැතුව ඉන්න එක තමයි ධම්ම සමාධිය. එහෙනම් අපේ ජීවිතවල මේ භාවනා යෝගිව ඉන්නකොට එහෙම නැතුව සාමාන්‍ය දෛනික කටයුතු වල නිරත වෙනකොට සෑම ගනුදෙනුවකදීම මේක තුළින් ලෝභ දේශ මොහ රාග ඇති වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් සෑම අවස්ථාවකදීම අපගේ කටයුතු ਸਰව සම්පූර්ණව අපට කරගන්න පුළුවන් නම් අන්න ඒ වගේ මානසිකත්වයට තමයි අපි කියන්නේ ලෝකෝත්තරව යනවා ආර්ය කෙනෙක් කියලා. එහෙම වෙන්නේ නැත්නම් ආයතන අයට ප්‍රතිචාර දක්වනවා නම් নানা ප්‍රකාර දුක් විඳින්න හේතු හදා ගන්නවා නම් භවගාමී නම් අපි යාට කියන අනාර්ය පුද්ගලයෙක් කියලා. ඇයි? එයා ආර්ය මාර්ගේ යන්නේ නැහැ. එයා වෙන එකක් වඩනවා. අපි දැනුවත්ව නොදැනුවත්ව අනන්ත අප්‍රමාණ අවස්ථාවලදී අපි අනාර්ය මාර්ගේ වැඩුවා. ඇයි අපේ ඇස් වලින් අපට කාගවත් අඩුවක් පේන්න බෑනේ. පෙනිච්ච ගමන් අපිට තරහා යනවා, කැළඹිලා ඒක එහෙම වෙන්න පුළුවන්ද? මේක මෙහෙම වෙන්න බෑ. එයාව හදන්න ඕනේ, දඩුවම් කරන්න ඕනේ. নানা ප්‍රකාර පොරබැදිලි. යුද්ධයක්, සම්පූර්ණ යුද්ධයක් සිටේ. දැන් මේ මොකද්ද අනාර්ය මාර්ගය නේද? මගේ දුක නිවා ගන්න කියලා මම සසුන්ගත වුණා නම් දැන් අනුන්ගේ ප්‍රශ්නේ මගේ ප්‍රඥා කුණේ කොහමද? අනුන්ගේ චර්යාවලට මම උඩ පැන්නාම මම නිවෙන්නේ කොහමද? මම තව තවත් ඇවිල්ලෙනවනේ. අන්න අනාර්ය මාර්ගයේ ලක්ෂණ. භාවනා වඩනකොට කවුද නැගිටින්නේ කවුද යන්නේ කියන කරේ අවධානයෙන් ඉන්නවනම් ඒ යන කට්ටියට චෝදනා කරනවනම් නිඳා කරනවනම් අන්න අනාර්ය මාර්ගයේ වඩනවා. ඉතන ඉතන හැම දෙයක්ම කතා කරනවා අර ගුවන් විදුලි යන්ත්‍රයක් වාගේ කිසිම සීමාවක් නැහැ පිළිවෙතක් නැහැ සංවරයක් නැහැ අන්නානාර්ය මාර්ගේ වඩනවා එහෙනම් මේ ආනාපාන සති භාවනාව තුළින් අපි දැනගත්ත ආර්ය මාර්ගයේ පිළිබඳ පරම සත්‍ය ආයතන අයට ගෝචර වෙන ධර්මයෙන් කොහොමද මේ කය පරිස්සම් කරන්නේ කියන ධර්මතාවය අපි දැක්කා. එහෙනම් අද හිඳලා අපි ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට මේ ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් සිහිය පවත්න්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. එහෙනම් මේ සාකච්ඡාව අපි නිකන් සාකච්ඡා කරලා ශ්‍රවණය කරලා මේක ධර්ම දේශනාවක් බවට පත් කරලා අපි නිකන් ඉඳලා හරියන්නේ මේක කායික චර්යාව බවට පත් කරන්න ඕනේ. ධර්ම දේශනාව අපගේ චරිතය බවට පත් කරන්න ඕනේ. ඒක අපගේ ගුණ ධර්මයක් වශයෙන් පවත්වන්න ඕනේ. කොහොමද කොච්චර දේවල් ඈට පෙනුනත් ප්‍රතිචාර නැහැ. අවශ්‍ය ලෝකෝත්තර දෙයට විතරක් ප්‍රතිචාර දක්වනවා. ඒ කියන්නේ එයාගේ චරිතය බවට පත් වෙලා. ಗುಣධර්ම බවට පත් වෙලා එහෙනම් අද හිඳලා අපට විශේෂ කමඨාණක් තියෙනවා මේ ආනාපාන සති භාවනාව තුළින් මේ ආයතන අය දක්වන ප්‍රතිචාරය තුළින් ಗುಣධර්ම වඩන ක්‍රමවේදය එහෙනම් මේක ක්‍රියාත්මක කරන්න ඕනේ සෑම මොහොතම මේක විශේෂ ක්‍රියාවක් වශයෙන් නිරත වෙන්න ඕනේ ඒ විතරක් නෙමෙයි සෑම අවස්ථාවක් තුළම අපි භාවනා කරනකොට මේ කය කයේ වේදනාව ඒක තුළින් අට ගන්නා වූ සලායතන පිළිබඳ ප්‍රතිචාරය අන්න මේ ටික අපි නවත්තන්න වැඩ කරන්නේ නැත්නම් මේ කාරණා තුන අපි ඉවර කරන්නේ නැත්නම් අපිට කවදාවත් මේ සංසාරයෙන් දුකෙන් එතර වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ කය පිළිබඳව ප්‍රධාන විශේෂිත වූ ධර්මයක් අපි ශ්‍රවණය කළා. මේ කය පිළිබඳව මන අවබෝධයක් අපට ඇති වුණා. එහෙනම් අද හිඳලා අපි මේක භාවනාන යෝගිව කමඨාණක් වශයෙන් වඩමු. වඩ වඩාත් අපේ චරිතවල තියෙන අඩුපාඩු මේක තුලින් අදා ගනිමු. ප්‍රතිචාර දැක්වීම තමයි අඩුව ප්‍රතිචාර දැක්වීම නවත්තලා අපේ චරිතය නිර්මල කරමු. ආර්ය චරිතයක් බවට පත් කරමු. එහෙනම් අද හිඳලා අපි අලුත් ගමනක් පටන් ගමු. අලුත් පාරමිතාවක්, අලුත් නිවන් මාර්ගයක්. එහෙනම් ආනාපාන සතිය තුළින් ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැනගෙන අපි අද හිඳලා විශේෂ කමඨාණක් වඩනවා. එහෙනම් මේ ධර්ම දේශනාව තුළින් අපට කමඨාන් රාශියක් ලැබුණා. අපට නිවන් පණිවිඩයක් ලැබුණා. ಗುಣධර්ම වඩන්න විශේෂ උත්තරීතර අවවාදන් ශාසනා ලැබුණා. එනම් මේ ආනාපාන සති භාවනාව තුළින් අපි මේ කරුණ කාරණා නැවත නැවත මෙනෙහි කරලා මේ කමඨාන අපගේ ජීවිත කාලෙම පුරුදු කරලා මේ නිවා මාර්ගය අපි ගමන් කරලා මේ ආනාපාන සතිය කියන මේ භාවනාව තුළින් මේ ශ්‍රවණය කරපු ධර්ම දේශනා තුළින් අපි ಗುಣධර්ම වඩලා අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරලා අමාමා නිවනින් මේ ලබාපු මිනිසක් භවයේමපත් වේවා කියලා සාදුකාරයක් සියලු දෙනාටම තෙරුවන් සරණයි